මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවශ්‍රමක සීලය සමාදන් වෙන নমස්කාරය කියන්නේ बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयांपि बुद्धं शरणं गच्छामि तृतीयांपि धम्मं शरणं गच्छामि द्वितीयाम्पि सङ्घं शरणं गच्छामि तृतीयाम्पि बुद्धं शरणं गच्छामि तृतीयाम्पि धम्मं शरणं गच्छामि तृतीयाम्पि सङ्घं शरणं गच्छामि शरणगमनं सम्पूर्णम् පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා පමාදීන සම්පාදේ සම්බං समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृणन्तु सद्मुखदं धम्मश्रवणकालोऽयं भदन्ता धम्मश्रवणकालोऽयं भदन्ता धम्मश्रवणकालोऽयं भदन्ता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 වේදනා බුබ්බුලූපමා මරීචිකූපමා සංඥා සංඛාරා කදලූපමා මායූපමංච විඥානං දීපිකාවිච්ච බන්ධුනා යථා යථා නිඤ්ඤායති යෝනිසෝ උපපරික්ඛති සිත්තකං තුච්ඡකං හෝති යෝනං පස්සති යෝනිසෝ ඉමංච කායං ආරම්භ භූරි පන්නේන දේසිතං පහානාතින්නම් ධම්මානං රූපං පස්සට ඡද්දිතං ආයුස්මාච විඥානං යදා කායං ජාන්ති මං අපරින්ධෝ තදාසේති පරභත්තං අචේතනං සදහවත් පින්නතුනි අද මේ වෙසක් පොය දවස මුළු ලෝකයාටම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුන් පහළ වීමේ දුර්ලභ සිද්ධිය සිහිපත් වෙන දිනයයි සත්‍යාගී සංසාර රෝගය නිවාරණය කරන නිවන් අමාවසුව ආර්ය පරිශ්‍රණයක් තුලින් සොයාගත් දවසයි ලෝකෙට ප්‍රඥා ආලෝකය පහළ වුණ දවසයි අපි අද තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තුලින්ම උන්වහන්සේ දැකීමට උත්සාහ කරමු බුදුරජාණන් වහන්සේ පදාරලා තිබෙනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා යමෙක් ධර්මය දකීද හේ මා දකී කියලා. ඒකට මේ අද උතුම් දවසේ අපි ධර්මයට සිත යෙදීම තුලින් බුදුරජාණන් වහන්සේ දැකීමට උත්සාහ කරමු. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ එක්තරා සුවිශේෂ දේශනාවක අර්ථ සම්පින්තණය තමයි අපි මේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කළ ගාථා තුල තිබෙන්නේ. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ගංගානම් ගඟ අසල අයෝධ්‍යා නගරයට වැඩම කළා සංඝයා වහන්සේලා පිරිසක් එක්ක ඒ අයෝධ්‍යාපුරයේ වැසියන් උන්වහන්සේලාට ආවාස පහසුකම් සැලසලා දුන්නා එහෙම වැඩම වැඩ සිටින අවස්ථාවක ගංගානම් ගංගම අරමුණු කරගෙන පංචස්කන්ධය පිළිබඳ සූත්‍ර දේශනා බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලා අමතලා ප්‍රකාශ කරන්න තියදුනා. මොකද ආත්ම සංඥාව තමයි ලෝකයා තුල තිබෙන බරපතලම ක්ලේශය. ඒක දුරු කිරීමට උපකාර වන අන්දමින් උපමා පහක් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළයි අවස්ථාවේ සංඝයා වහන්සේලාට මේ විදිහටයි පටන් ගත්තේ යම්සේ මහණෙනි මේ ගංගා ගඟෙහි මහ පෙන පිඬක් ගසාගෙන එන්නේද නුවණැස ඇති පුද්ගලයෙක් මසැස වගේම නුවණැස ඇති පුද්ගලයෙක් ඒ පෙන පිඬ දකිනවා ඒ ගැන කල්පනාවේ වැටෙනවා එය නුවණැසින් විමසා බලනවා නුවණින් විමසා බලනවා එසේ ඒ කල්පනා ගැන කල්පනාවේ වැටෙන නුවණැසින් විමසා බලන උහුට යැස් ඇති පුද්ගලයාට මේ පෙන පිඬ හිස් වශයෙන් බොල් වශයෙන් નિસරු වශයෙන් වැටහෙනවා කිමෙක්ද මහණෙනි පෙන පිඬක ඇති සාරය එසේම මහණෙනි යම් කිසි භික්ෂුවක් මේ රූපස්කන්ධය පිළිබඳව එතන රූපස්කන්ධය කියලා කියන්නේ රූප ගොඩ ඒ ගොඩ හඳුන්වනවා මෙතන බුදුරජාණන් වහන්සේ කොයි ආකාරයකින් 12 ආකාරයකින් යම්කිසි රූපයක් තිබෙනවා නම් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ආධ්‍යාත්මික බාහිර කියන්නේ තමා පිළිබඳව සහ අනුන් පිළිබඳව ඇතුළත හෝ පිටත අපි කියමු ඇතුළත හෝ පිටත ඕලාරි ගොරෝසු හෝ එහෙම නැත්නම් රළු හෝ සියුම් පහත් හෝ උසස් ළඟ හෝ ඈත ඒ කියන ආකාරයට 11 ආකාරයක් එකදෙනක් දක්වනවා අතීත අනාගත වර්තමාන වූ ආධ්‍යාත්මික බාහිර වූ රළු හෝ සියුම් වූ පහත් හෝ උසස් වූ හෝ ළඟ හෝ දුර හෝ ඈත හෝ වේවා ඒ යම්කිසි රූපයක් ඒ සියලුම රූපස්කන්ධය නුවණැති ඇති පුද්ගලයෙක් ඒ නුවණින් විමසලා බලනවා එසේ නුවණින් විමසලා බලන ඒ නුවණැති ඇති පුද්ගලයාට ඒ රූපස්කන්ධය හිස් වශයෙන් බොල් වශයෙන් નિසරු වශයෙන් වැටහෙනවා කිමෙක්ද මහණෙනි රූපේ ඇති සාරය ඊළඟට ඒ විදිහටම තව උපමාවක් දක්වනවා වේදනාව පිළිබඳව යම්සේ මහණෙනි සරත් සමයේහි මහ තද ලොකු පොද ඇති වැස්සක් වහින අවස්ථාවේ වතුරට වැටෙන දියබිඳු ඉපදෙමින් නැති වී යනවද ඊටාත්ම ශීඝ්‍රයෙන් නැති වෙමින් නැති වෙන යනවද ඒ දිය බිබුලු ඇති වෙමින් නැති වෙලා යනවා ඒ දකින නුවණැසී ඇති පුද්ගලයෙක් ඒ ගැන කල්පනාවේ වැටෙන නුවණැසින් විමසන පුද්ගලයෙකුට ඒ දියේ බුබුලු හිස් වශයෙන් බොල් වශයෙන් નિසරු වශයෙන් වැටෙනවා කිමෙක්ද මහණෙනි දිය බුබුල පැති සාරේ එසේ මහණෙනි යම් තාක් වේදනාවල් තිබෙනවා නම් අතීත අනාගත වර්තමාන තමා පිළිබඳව හෝ අනුන් පිළිබඳව හෝ සලු හෝ සියුම් හෝ පාත් හෝ උසස් හෝ ඈත හෝ ළඟ හෝ ඒ සියලු වේදනාවන් නුවණ භික්ෂුවක් ඒවා නුවණින් විමසලා බලනවා කල්පනාවේ වැටෙනවා එසේ බලන්නා වූ ඒ භික්ෂුවට ඒවා හිස් වශයෙන් බොල් වශයෙන් નિසරු වශයෙන් වැටහෙනවා කිමෙක්ද අහණෙනි වේදනාවේ ඇති සාරය ඊළඟට සංඥාව පිළිබඳව ප්‍රකාශ කරනවා යම්සේ මහණෙනි ග්‍රීෂ්ම ඍතුවේ අවසාන මාසයේ මධ්‍යාහන වේලාවේ මිරිඟුවක් දිස් වෙනවා මිරිඟුවක් දකින්න ලැබෙනවා නුවණැස ඇති පුද්ගලයෙකු මේ මිරිඟුව දිහා බලලා එය ගැන කල්පනාව වැඩෙන නුවණසින් නුවණැසින් විමසනවා. විමසන්නා ඔහුට මේ මිරිඟුව හිස් වශයෙන් බොල් වශයෙන් નિසරු වශයෙන් වැටෙනවා. කිමෙක්ද මහණෙනි මිරිඟුවක ඇති සාරය. එසේම මහණෙනි වික්ෂුවක් අතීත අනාගත වර්තමාන ඇතුළත හෝ පිටත රළු හෝ සියුම් පහත් හෝ උසස් දුර හෝ ළඟ යම් තාක් සංඥාවල් තිබෙනවා නම් ඒ සංඥා ස්කන්ධයේ ඒ සංඥා සමූහයම කියන්නේ නුවණින් කල්පනා කරලා බලනවා නුවණැස මෙහෙයවල විමසලා බලනවා එසේ බලන්නා වූ ඒ භික්ෂුවට සංඥාව කිස් වශයෙන් බොල් වශයෙන් નિસරු වශයෙන් වැටෙනවා කිමෙක්ද මහණෙනි සංඥාවේ ඇති සාරය යම්සේ මහණෙනි හර ඇති දීයක් සොයන මිනිසෙක් පුරුෂයෙක් තියුණු කෙටේරියක් අරගෙන කැලෑවකට ඇතුල් වෙනවා ඔහුට දකින්න ලැබෙනවා කෙලින් පිහිටියා වූ විශාල කෙසෙල් කඳක් ඔහු එය මුලින් හිඳිනවා ගහ වැටුණාට පස්සේ ඉඳ අගින් සිඳිනවා එහෙම කපලා ඊළඟට ඒක ඒක කඳේ පතුරු ගලවනවා හරයක් සොයන්න ඔහු පතුරු ගලවලා ඉවර වෙනකොට ඔහුට තේරෙනවා මේ කෙසෙල් කඳේ එලයක්වත් නැත හරයක් නම් කොයින්ද නමුත් එම කෙසෙල් කඳ දිහාවම නුවණැති ඇති පුද්ගලයෙක් මසස පමණක් නෙවෙයි නුවණැති ඇති පුද්ගලයෙක් කෙසෙල් කඳ දිහා බලනකොට තේරුම් ගන්නවා මේ කෙසෙල් කඳ නිස්සාර බව, හිස් බව, බොල් බව, નિසරු බව කිමෙක්ද මහණෙනි? කෙසෙල් කඳක ඇති සාරය එසේම මහණෙනි යම්කිසි භික්ෂුවක් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික හෝ මාහිර රළු හෝ සියුම් පීන හෝ උසස් දුර හෝ ළඟ යම්තාක් සංස්කාරයෝ වෙද්ද ඒ සංස්කාරයන් ගැන කල්පනාවේ වැඩෙන නුවණැසින් විමසලා බලනෝ එසේ බලන්නා වූ භික්ෂුවට සංස්කාරයන් කිස් වශයෙන් බොල් වශයෙන් નિසරු වශයෙන් වැටෙනවා කිමෙක්ද මහණී සංස්කාරයන් හි ඇති සාරය ඊළඟට බුදුරජාන් වහන්සේ දක්වනවා පස්වෙනුව විඥාණය පිළිබඳව නම්සේ මහණෙනි මායාකාරයෙක් මේ කාලේ කියනවා විඥාකාරයෙක් මැදික්කාරයෙක් මායාකාරයෙක් හෝ ඔහුගේ අතවැසියෙක් සතර මං සංධියේ මායාවක් දක්වනවා ඒ මායාව දකින්න නුවණැසී ඇති පුද්ගලයෙක් කල්පනාවේ වැටෙනවා නුවණැසින් ඒ විමසා බලනවා ඒ බලන්නා වූ ඔහුට ඒ මායාව નિසරු හැටියට වැටහෙනවා හිස් වශයෙන් බොල් වශයෙන් નિසරු වශයෙන් වැටහෙනවා කිමෙක්ද මහණෙනි මායාවක විඥාවක ඇති සාරය හරය එසේම මහණෙනි යම්කිසි භික්ෂුවක් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර රළු හෝ සියුම් හීන හෝ උසස් දුර හෝ ළඟ විඥාන යම් තාක් විඥානස්කන්ධය කියලා ගන්න ගන්න ඒ සිත් සමූහය විඥානය නුවණැසින් විමසා බලනවා. ඒ කියන්නේ හිතා බලනවා නුවණැසින් විමසා බලනවා. එසේ බලන්නා වූ භික්ෂුවට විඥානස්කන්ධයත් හිස් වශයෙන් බොල් වශයෙන් નિසරු වශයෙන් වැටෙනවා. කිමෙක්ද මහණෙනි විඥානයේ ඇති සාරය. එහෙම ප්‍රකාශ කළ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ධර්මඥානය ඇති ආර්ය ශ්‍රාවකයා මේ විදියට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව නුවණැසින් බලමින් ඒ විමසමින් ඒ කියන්නේ භාවනාව යෙදෙනවා නම් ඒ යෙදීම තුලින් රූපය පිළිබඳව කලකිරෙනවා වේදනාව පිළිබඳව කලකිරෙනවා සංඥාව පිළිබඳව කලකිරෙනවා සංස්කාර පිළිබඳව කලකිරෙනවා විඥානය පිළිබඳවත් කලකිරෙනවා ඒ කලකිරීම තුලින් විරාගය කියලා කියන නොයල්ම ඇති වෙනවා ඒ නොයල්ම තුලින් විමුක්තිය සිත විමුක්ත වෙනවා විමුක්ත වුණාට පස්සේ විමුක්තිය විමුක්ත වුණ බව Taman තේරුම් ගන්නවා ඒත් ඒ අරහත් ඵල විමුක්තිය තුලින් ඊළඟට තේරුම් ගන්නවා උපදීම කෙලවරයි කරන බ්‍රහ්මචර්ය වාසය අවසానයි කළ යුත්තේ කරණීම වෙලා තිබෙන්නේ කියලායි අරහත්ත්වයේ පිළිබඳ ප්‍රත්‍යක්ෂය ලබනවා. ඒ විදිහට අරහත්ත්වයෙන් කුළුකන් වල මේ දේශනාව කෙලවර කරලා ඊනාට ඒකේ ඒ දේශනාවේම සාරය බුද්ධ වචනයක් හැටියටම එතන දක්වන්නේ ගාථාවලින් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ගාථාවලින් කීපයක් තමයි අපි මේ මාතෘකාව වශයෙන් මේ අවස්ථාවේ ලැබුවේ. පේන පින්දූපමං රූපං වේදනා බුබුලූපමා මරීචිකූපමා සංඥා සංඛාරා කදලූපමා මායූපමං ච විඥානං දීපිතාදිච්ච බඳුනා ආදිච්ච බඳු කියලා කියන්නේ සූර්ය බඳු බුදුරජාණන් වහන්සේට උපපදයක් වශයෙන් යොදන සූර්ය බඳු තථාගතයන් වහන්සේ විසින් සූර්ය බඳු බුදුරජාණන් වහන්සේ විසින් මෙන්න මෙහෙම මේ උපමා වලින් දේශනා කරලා තිබෙනවා රූපය වෙන පිළිකට උපමා කරලා තිබෙනවා වේදනාව දීපිබුලකට උපමා කරලා තියෙනවා සංඥා මිරිඟුවකට උපමා කරලා තියෙනවා සංස්කාර කෙසෙල් කඳකට උපමා කරලා තියෙනවා විඥානයේ මායාවකට උපමා කරලා තිබෙනවා. ඒ විදිහට උපමා කරලා දක්වලා තිබෙනවා කියන එකයි ඒකේ ඒක සාරය. ඊළඟට ප්‍රකාශ කරනවා යථා යථා නිජ්ජායති. යෝනිසෝ උපපරික්ඛති. සිත්තකං තුච්චකං හෝති යෝනම් පස්සති යෝනිසෝ. යම් යම් ආකාරයකින් මේ ගැන කල්පනාවේ වැටෙනවනම් නුවණින් විමසලා බලනවනම් එසේ බලන්නා වූ ඒ නුවණින් විමසා බලන්නා වූ ඔහුට එතනත්තාට මේ හිස් වශයෙන් තුච්ච බොල් වශයෙන් වැටහෙනවා. ඊළඟට ඉමංච කායන් ආරබ්බ භූරිපඤ්ඤේන දේශිතං පහනා තින්නම් ධම්මානං රූපං පස්සත් චඩ්ඩිතං භූරිපඤ්ඤ කියලා කියන්නේ මහා ප්‍රඥ වූ පුත්‍රජාන් වහන්සේ විසින් මේ කය පිළිබඳව දේශනා කර කාරණේ හරියට තේරුම් ගන්නව නම් දේවල් තුනක් මේ කය නිවත් වුණු අවස්ථාවේ මේ රූපය මේ රූපස්කන්ධය රූපකාය අතහැරන ලද්දක්ව ඉවතලන ලද්දක්ව තිබෙනවායි කියන එක. ඒ ඉවතලන දෙයක් හැටියට පෙනෙනවා. එහෙම නැත්නම් ඒ දෙස බලනවා. බලන්නේ කියන එකයි. ඊළඟට අවසානයේ ප්‍රකාශ කරනවා ඒකේ ඒ කාරණා තුන මොනවද කියලා ඊළඟට දක්වනවා ඒ ගාථාවේ ආයු උස්මාච විඥානං යදා කායං ජහන්ති මං අපවිද්ධෝ තදාසේති පරභත්තං අචේතනං ආයුෂය උෂ්ණය විඥානය කියන මෙන්න මේ කාරණා තුන මේ දේවල් තුන යම් අවස්ථාවක මේ කය අතහැරලා යනවද ඒ අවස්ථාවේ මේ ශරීරය ඉවතනන ලද්දක්ව ඊසි කරපු එකක් හැටියට වැතිර සිටිනවා පරබත්තං අචේතන අචේතනිකව චේතනා ශක්තියක් නැතිව පරබත්තං කියලා කියන්නේ සතුන්ට ආහාරයක්ව සතුන්ට බතක්ව ඔන්න එතකොට ශාරීරික කතන්තරෙත් මේ පංච උපාදානස්කන්ධී කතන්තරෙත් ඒ ගාථා වලින් කියුණා ඉතින් මෙන්න මේ කෙටියෙන් දක්වපු උපමා පළමුවෙන්ම අපි තරමක් සවිස්තරව තේරුම් ගන්න බලමු මේ අපේ දිනදා ජීවිතයේ දකින්න ලැබෙන දේවල් කවුරු කවුරුත් එක් එක් ප්‍රමාණයට දකපු දේවල් නමුත් මේවා තුලින් බුදුරජාණන් වහන්සේ ධර්මයට යොමු කරන්නේ ඒ දැකපු දේ ආශ්‍රයෙන් නුවණැතින් මෙතෙක් නොදකපු මේ පංච පාදානස්කන්ධය පිළිබඳ හිස් බව බෝල් බව නිස්සරු බවයි බුදුරජාණන් වහන්සේ මේ උපමා තුලින් මතු කරලා දක්වන්නේ. දැන් රූපය පෙන පිළිකට උපමා ගන්නකොට අපි ඉස්සෙල්ලම හිත යොදමු මෙතන මේ පෙන පිටක් තියෙන එක දැන් ගංගාවක වගේ තැනක වතුර ගලාගෙන යන වේගය නිසා වතුරේ තියෙන කුණු කන්දල් ටිකත් එකතු වෙලා යම්කිසි කොටයක් වැනි තැනක ගිහිල්ලා හැපෙනකොට සෑහෙන වෙලාවක් ගියාට පස්සේ එතන පිණි පිටක් හැදෙනවා. තව තව ඈතට යන්න යන්න මේ පෙන පිණි විශාල පෙන පිටක් බවට පත් වෙනවා. ඈතින් ඉඳන් බලනකොට මේක සුදු සුදු පාට ගලක් වගේ පේන්නත් බැරි නෑ. නමුත් මේ පෙන පිඬ එහෙම පෙනුණා පෙනලා කෙනෙක් රැවටුණා කිට්ටු වෙලා බලනකොට නුවණින් සලකලා බලනකොට මේ පෙන පිඬෙන් අපි අර ගලකින් එහෙම නැත්නම් යම් හයිය ඇති දෙයකින් කරන දේවල් වගේ යම් යම් දේවල් තනන්න බෑ. ඒක මහසිදුරු සහිතයි. ඒ වගේම ඇතිවෙමින් නැතිවෙමින් යන මොහොතක් පාසා නිදෙන සුළුයි. අන්න ඒ වගේ තමයි එතකොට මේ රූපකාය. අපි ඒක ආරෝපණය කරමු. එතකොට මේ රූපකාය මේ ශාරීරිය පිළිබඳව මේ රූපය කියලා කියන වචනය තුලින්ම අපිට එක පාඩම සිහිපත් වෙන්නේ මේ විශේෂයෙන්ම මේ දෘශ්‍ය මාධ්‍ය ලොකුටගත්තු කාලේ රූපය කියලා කියන්නේ අන්න අර හොඳට පාට ශාරීරිය ඇති පාටටත් වැඩිය ලස්සනට පාටව අනෙකුත් ආකෘති වලින් ඉදිරිපත් කරන මේ අපේ කයයි. අපේ හිතට වැටෙන ටිකත් තමයි මේ රූපය කියලා ගන්න තියෙන්නේ. එතකොට මේ නම් ඒක තුල තියෙන්නේ යටින් ඒක යටින් තියෙන්නේ මොකද්ද? මේ ශරීර පූර්ව ගැන හිතලා බලනකොට අර පිටට පේන ඒ රූප සත්වය නෙවෙයි. මොකද ලස්සනට පේන්න පුළුවන්. නමුත් ඇතුළත තියෙන්නේ අර කිව්වාගේ අර පෙන පින ගැන කිව්වා වගේ අපේ ජීවිත මේ සංසාර ප්‍රවාහය තුල අපි අර මව් කුසක පහළ වෙන අවස්ථාවේ ඒ කලල රූපේ මඩ පැල්ලම ඒ මඩ පැල්ලම උපකාර කරගෙන මඩ පැල්ලම ඒ ආරම්භය කරගෙන ඊළඟට ඉතින් කිරිපෙන කැඳපෙන බත් පෙන ආදීන් මේ රූපකය සකස් වෙනවා ඒ වගේම මොහොතක් පාසා මේක බිඳෙනවා අපි ඒක අමතක කළත් මේ ශරීරයේ මොහොතක් පාසා වෙනස් වෙනවා ඇතුළත වෙනස් වෙලා ඒ වගේම බිඳි බිඳි යන අවසාන බින්දෙන බින්දීම තමයි තින් මරණය කියලා කියන්නේ නමුත් අපේ අර දීර්ඝ කාලයක් ලෝක සත්වයා තුළ මේ රූපය පිළිබඳ ඇල්මක් මමිය මාගේ කියන සංකල්පයක් ඇති වෙලා තියෙන්නේ අන්න අර ඈතින් බලලා මේක නුවණැසින් විමසන්නේ නැතුව මතකින් පමණක් විමසන විමසීම නිසා ඒ වගේම ඒකට තියෙන ඒ තෘෂ්ණාව ආදී නිසා ඉතින් ඒ රූපස්කන්ධයේ යථා ස්වභාවය බුදුරජාණන් වහන්සේ විදිහට ඉදිරිපත් කළා ඒ වගේම වේදනාව දීගූලකට උපමා කිරීම ඒකත් අපහසු නෑ තේරුම් ගන්න වතුරේ දැන් මේ කියනකොටම මේ වැස්ස වහිනවා දැන් අර තදට වහිනකොට වතුර උඩ වැටෙන ඒ වේගය තුලින් මොහොතකට වාතයත් සම්බන්ධ කරගෙන සමහරට කුණු දැලි ආදී උපකාර කරගෙන පොඩි දිය බිබුලක් හැදෙනවා. හැදෙනවත් එකම බිඳිලා යන බොහොම වේගෙන් දිය බිබුල හැදෙමින් හැදෙමින් මිදි මිදි යනවා. ඈතින් බලනකොට මේකත් සමහර විට එකක් හැටියට එහෙම නැත්නම් ගත යුතු දෙයක් හැටියට පෙනෙන්න පුළුවන්. නමුත් කිට්ටු වෙලා බලනකොට එක මොහොතක් එක විදියට තියෙන්නේ නැහැ. ඒ වගේම තමයි අර කියාපු 11 ආකාර වේදනා ස්කන්ධයත් අපි මගේ වේදනාවයි කියලා කියනවා. ඊයේ රෑ ඉඳලම මට මෙන්න මේ අහවල් තැන මෙතන වේදනාවක් තියෙනවා කියලා වේද මහත්තයට ගිහින් කියනවා. නමුත් ඒක වේදනාවක් නොවේ. ඇති වෙමින් ඇති වෙමින් ඉතාම ශීඝ්‍රයෙන් බිඳිවෙන්න යන වේදනා ප්‍රවාහයක්. අපි මේක එකක් හැටියට ගන්නවා. අර රූපස්කන්ධය එකක් හැටියට අරගෙන අපි ඒක ගැන ඡාය රූප ආදී නිකුත් ඒවා මගින් මාන්න ආදී ඇති කරන්න වගේ ඇල්මක් ඇති කර ගන්නවා වගේ මම මේ මාගේ කියලා වේදනාව පිළිබඳව අර විදිහටම ඝන සංඥාව. ඒකට කියන ඝන සංඥාව කියලා. ලෝකයා තුල තියෙන්නේ මේ හැම එකක්ම ඝන වශයෙන් සැලකීමක්. ඒක ඝන වශයෙන්. ඉතින් වේදනාව පිළිබඳවත් ඒ ඝන සංඥා බිඳීමට අන්න අර වතුරේ ඇති වෙන දියබිබුල් උපමාව දක්වලා තියෙනවා. ඊළඟට බිරිඟුව පිළිබඳවත් ඒ කොටිකුත් අහලා තියෙනවා මේ පින්නතුන්. සංඥාව මෙතන සංඥාව කියනකොට අපි කල්පනා කරන්න ඕන අපි මේ සාමාන්‍ය ලෝකයේ හිතන සංඥාව පමණක් නෙවෙයි මෙතන මහා ගැඹුරු අන්දමින් කියනවා. අපි රූප සංඥා දැන් මිරිඟුව කියනකොට එකපාරටම මතක් වෙන්නේ රූප සංඥාව. නමුත් බුදුරජාණන් වහන්සේ මුළු මහත් සංඥා ස්කන්ධයේම පිළිගුවකට උපමා කරලා කියනවා. එතකොට හිතන්න තියෙන්නේ රූප සංඥාව පමණක් නෙවෙයි ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා කියලා කියන මේ ශරීරයට දැනෙන ඒවා ඊළඟට අන්තිමට මනසට දැනෙන ධම්ම සංඥා ඒ සියලුම සංඥා ස්කන්ධේ. මේ ඔක්කොම සංඥාවල් අත වශයෙන්ම මිරිඟුවක් වාගේ මොකද මේවා රාශියක් වශයෙන් තිබුණත් අපිට වැටහෙන්නේ එකක් හැටියටයි. ඉතින් අර මිරිඟුවක් දිහා බලලා සාමාන්‍ය කෙනෙක් එහෙම නැත්නම් ඔය පිපාසිත සතෙක් ඔය අහලා තියෙනවනේ මිනිගුව කියනක මෘග තෘෂ්ණිකා කියන ඒ වචනේ තියෙන මෘග තෘෂ්ණිකා කියලා කියන්නේ මුවාට තණ්හාව ඇති කරනවා පිපාසිත මුවාට ඒ නැතත් ඈත අර ග්‍රීෂ්ම ඍතුවේ මධ්‍යාහන සමයේ ඒ ගඟක් ගලන්න වගේ ඈත ගඟක් ගලන්න වගේ වැවක් වගේ පොපියන බවක් තිබෙනවා ඒ වගේම තමයි සංඥාවක් සංඥාව තුළින් මේක නිල් පාටයි මේක කහ පාටයි මේක රතු පාටයි කියලා අපිට අපව රවට්ටනවා මේ සංඥාව අන්න ඒ විදිහේ ස්වභාවයක් තිබෙනවා. ඉතින් මේ සංඥා ස්කන්ධයත් කිට්ටු වල බලනකොට ඒ තත්වයක් නැහැ. සමාවිත ඇහි දෝෂයක් නිසා, තවත් මේ ඇහි පීඨීම නිසා. නමුත් ඒවා මේ සංඥා ස්කන්ධ දැඩි වර්ගෙන ලෝකයා ඒ තුල මම මේ මාගේ කියලා මාන්න ඇති කරගන්නවා. ඊළඟට සංස්කාර පිළිබඳව මේ සංස්කාර කියන වචනේ දිනදා වැඩි ව්‍යවහාරය නැති වචනයක්. ඒක පහසුවෙන් පරිවර්තනය කරන්න බැරි විදිහේ මහ පුදුම වචනයක්. නමුත් අපිට සාමාන්‍ය අදහසක් ගන්න මේ කාලේ වෙනකුත් පාරිභාෂික ශබ්ද තිබෙනවා. ක්‍රියාකාරකම් කියලා එකකුත් තියෙන එච්චර ලස්සන වචනයක් නෙවෙයි. දැන් මේ කාලේ පාරිභාෂික වචනයක් හැටියට ඇවිල්ලා තියෙන ක්‍රියාකාරකම් කියන්නේ. ඉතින් ඒ ඒ විදිහේ මේ අපි හිතමු කය දැන් මිනිස්සේ ක්‍රියාකාරීත්වයකට පෙළඹෙන්නේ අර සංඥා ඔස්සේ ඊළඟට ඒ චේතනාව. ඉතින් චේතනාවට අදාළ මේ පුද්ගලයා වග කිව යුතු අන්දමින් කයෙන් වචනයෙන් මනසින්. එතකොට කය කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර. ඒ තුන් දොර ආශ්‍රය කරගෙන සත්‍යයන් ක්‍රියාකාරීත්වයකට පෙළඹෙනවා. අවිද්‍යාව තෘෂ්ණාව නිසා ඒවා තුලින් කර්ම පවා රැස් වෙනවා. ඒකයි සංස්කාර වචනේ කර්මයටත් කිට්ටු වෙන්නේ. නමුත් අර අන්නර පුද්ගලයා තුල තියෙන ක්‍රියාකාරීත්වයයි. දැන් අපි හිතුවා නම් කාය රූපය කියන්නේ රූප කායය කියලා. ඒ තුලට දැනෙන වේදනාව, ඒ වේදනාව නිසා ඇති කරගන්න සංඥා, සංඥා අනුව Taman සැප බලාපොරොත්තු වෙන නිසා යම් යම් ක්‍රියාකාරීත්වයන්ට පෙළඹෙනවා. කුසල් හෝ අකුසල් හෝ ආදී වශයෙන්. ඒ හැම එකම සංස්කාර ස්කන්ධය හැටියට සැලකන්න පුළුවන්. ඒකත් එකක් නෙවෙයි මම යමාගේ කියලා ගත්තට මොකද එතනත් රාශියක්. අර පතුරු ගොඩක් වගේ යන එකට තමයි අර කෙසෙල් කඳ බැලු බැලමට මේක ඒකකයක් එකක් වගේ පේන්නේ. හරයක් අරිටුවක් ඇති එකක් වගේ. දැන් මේ හරයක් අරිටුවක් නැති බව පෙන්වන්න තමයි අර નિસරුවේ කියලා කියන්නේ. හිස් බෝල් ඊළඟට નિસරු. මේ සාර සත්වයා තුල ආත්ම සංඥාව ඇති වෙලා තිබෙන්නේ මේ රසක් වගේ පෙන්වන්නට මොකද යට තියෙනවා යම්කිසි හරයක් අරිටුවක්. ඒක ආශ්‍රය කරගෙන තමයි මම මේ මාර්ගය කියලා නිත්‍ය නිත්‍ය සාරයක් තිබෙනවා කියලා. නිත්‍ය දෙයක් වටේ මේවා තියෙන්නේ කියලා. නමුත් අන්න කෙසෙල් කන්දේ කතාවෙන් පේනවා මේ සංස්කාර බව, ඒ චේතනාව බව සකස් වෙන්නේ කාරණා රාශියක් එකතු කරගෙන. නමුත් අවිද්‍යාව නිසා ඒක මම කරනවා කියලා ඒ විදිහට ප්‍රඥාප්තියක් ඇති කරගෙන තියෙනවා. අනේ සංස්කාරات ඒ විදිහට. ඊළාට ඔක්කොටම වඩා ගැඹුරු උපමාව තමයි විඥානේ මායාවට උපමා කියන්නේ. මායාකාරයේ විඥාකාරයේ ඒ දක්වනකොට කෙනෙක් රැවටෙනවා. එතකොට ඒ විඥානයේ තියෙන ඒ රැවටිලිකාර ස්වභාවයක්. ඒකයි එතන දක්වන්නේ. මායූපමන්ත විඥාන. හතරමං සංදීක විඥාවක් දක්වනකොට ඒ ප්‍රේක්ෂකාගාරයේ ඉන්න ඊට රැවටෙනවා. නමුත් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ විඥාකාරය දක්වන මේ විඥාවට අදාළ දේවල් හොරෙන් පෙන්වන දේවල් හරියාකාර දකින්න ඇතුළත වෙලා පිටු හැංගිලා හරි ඇතුළත හැංගිලා හරි අන්න ඒ තැනත්තට මේක තේරෙනවා මෙතන අර සත්වය ඒ ඒ බුද්ධලෙයින් ඒවට ඒව අනුව මේකුත් ක්‍රියාකාරකම් වලට පෙළඹුණාට මොකද මෙතන තියෙන්නේ බොරුවක් හිස් දෙයක් මායාවක් කියන අවබෝධය කෙනෙකුට ඇති වෙනවා. ඒ වගේ මේ සිත පිළිබඳව අත වශයෙන් මේ යුගයේ බොහෝ දෙනා විඥාණය ගැන කතා කරනවා ඇහෙනවා. ඉතින් මෙන්න මේ මේක තමයි ගැඹුරුම කාරණය. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒක ප්‍රකාශ කරනවා. මේ විඥාණය පිළිබඳ තේරුම් ගැනීම අපහසුකම. එක අවස්ථාවක සංඝයා වහන්සේලා අම්දල ප්‍රකාශ කරනවා. මහණෙනි ලෝකයාට මේ රූපකය පිළිබඳව කලකිරීම ඇති කර ගැනීම පහසුයි. මොකද මේ රූපකයේ රූපකය හැදෙන හැටි. ඒ කියන්නේ ශරීරය අසමක්‍රමයෙන් වැඩෙන හැටි. එය ගෙවි යන හැටි. ඒක කෙනෙකුට පෙන්නවා. රූපකය අල්ලගන්න හැටි, අතහරින හැටි. ඒව හොඳට ලෝකයාට ප්‍රකටයි. ඒක නිසා ලෝකයා තුල ආත්ම සංඥාව රූපය පිළිබඳව ආත්ම සංඥාව කඩා ගැනීම පහසුයි. නමුත් මහණෙනි යමක් ලෝකයේ චිත්ත මනෝ විඥාන නමින් හඳුන්වද්ද චිත්ත මනෝ විඥාන මේ අවස්ථානුකූලව මේ චිත්තටම කියන වචන මේවා නමින් හඳුන්වන මෙන්න මේ අද්‍රව්‍යමය වූ <clears throat> අරූප වූ මෙන්න මේවා ලෝකයාට මේවා පිළිබඳවයි ලෝකයා තුල ආත්ම සංඥා වැඩියෙන් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අන්නේ චිත්ත මනෝ විඥාන කියන මේ දේවල් ලෝකයා ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. මෙය මගේය මෙය මම මෙය මම වෙමි මෙය මගේ ආත්මයයි කියලා දැඩි බල්ල ගන්නවා. ඒක කඩා ගන්න අමාරුයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සත්‍ය தත්ත්වයේ ඊළඟට වදාරනවා. නමුත් මහණෙනි ධර්මඥානී නැති සාමාන්‍ය මිනිසෙක් මේ සතර මහා භූතයෙන්ගෙන් සකස් වෙච්ච කයට ආත්මය කියන එක වැඩිය හොඳයි. මොකද මේ කය සමහර විට නොවෙනස්ස අවුරුද්දක් දෙකක් වුණත් පවතිනවා බැලු බැලමට. නමුත් හිත කියන එක අර විදියට ආත්ම හැටියට ගත්තට මොකද? රැයේ දවාලේ බුදුරජාණන් වහන්සේ එතන ගැඹුරු අදහසක් එතන දක්වන්නේ එකක්ව උපදිනවා වෙන එකක්ව නැති වෙලා යනවා. එකක්ව උපදිනවා වෙන එකක්ව නැති වෙන. ඒ තරම් ශීඝ්‍රයෙන්. ඒකට උපමාවකුත් දෙන්න බෑ කියලා උපමාපි නසුකරා යාවලහු පරිවර්තන් කිත්තම්. මේ හිත පරිවර්තනය වෙන කරකැවෙන වේගය කියන්න උපමාවකුත් නැtei කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. යන්තම් කිට්ටු කරන සමහර විට උපමා. ඒකට ඒ අවස්ථාවෙතන දක්වනවා උපමාවක් යම්සේ මහා වනාන්තරයක ගහින් ගහයට පන්න වඳුරේ එක ගුඟාක් වේගෙන් දුවගෙන යනවනම් වඳුරා ඒ එක අත්තක් අල්ලලා ඒක ඇතහැරලා තව අත්තක් අල්ලන බොහොම ශීඝ්‍රයෙන්. අන්න ඒ වගේ මේ සිතත් අරමුණු අල්ලමින් අල්ලමින් යනවා වේගයෙන්. ඒක නිසා අත්ත වශයෙන් හිත ගැන කෙසේවත් ආත්ම දෘෂ්ටියක් ගත යුතු නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරා. නමුත් ලෝකයාට හිත පිළිබඳ අද්‍රව්‍යමය හිත පිළිබඳ අවබෝධයක් නැති නිසා අර විදියට අනිත් ඒවා අල්ලගන්න බැරි වුණාම ආත්ම දෘෂ්ටිය ගිහිලා ලගින්නේ විඥාණය තුලයි. එතකොට මේ කාලේ අර විඥාණය ගැන හැමදේනම කතා කරනත් යම් කිසි රහසක් තිබෙනවා හේතුවක් තිබෙනවා. මොකද අර ද්‍රව්‍ය පිළිබඳව ද්‍රව්‍යයේ යථා තත්ත්වයේ සෙවීමට ඒ බටහිර විද්‍යාවකින් මිත්‍යා දෘෂ්ටික පරිසරයක ඇති දැඩුණු බටහිර විද්‍යාඥයින් ආත්ම දෘෂ්ටිය ගත්තු සක්කාය දෘෂ්ටිය කැඩුවේ නැති ඒ විද්‍යාඥයින් රූපයේ භෞතික ධර්මයන්ගේ යථා ස්වභාවය තේරුම් ගන්න කළ පරිශ්‍රණ අවසාන වෙස් ක්‍රමක්‍රමයෙන් අවසානයේ තේරෙනවා මේක Tamanට මේකට යටින් හිතක් තිබෙනවා කියලා. හිත පිළිබඳව ඒ කාරණය ඊළඟට ඒක ගැන ඉබේම ඒ අය ඒ ගැයට හරියට අවබෝධය නැතත් මෙතන යම් කිසි රහසක් තියෙනවා. මේ ඥානෙ තේරුම් ගත යුතුයි කියන අන්නේ අවබෝධයේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මනෝවිද්‍යාඥයින්ටත් ඒත් බටහිර අර විදියට ආත්ම දෘෂ්ටිය ගත්තු අය අනෙකුත් විදියේ පරිේශන මගින් ගොඩ පරිේශන මගින් සිත පිළිබඳව කර ඒ අවබෝධය ලබාගත්තු අවබෝධය අවසානයේ ඒකෙන් ගිහිල්ලා ඒත් ඒ අයට තේරුම් ගන්න බැරි කොටස් තියෙනවා විශේෂයෙන්ම මරණයෙන් මත්තේ මේ විඥානය කොහෙද යන්නේ කියන අන්න ඒ ටික තමයි මෙතන අර බුදුරජාණන් වහන්සේගේ අවසාන ගාථාවලින් ප්‍රකාශ කළේ මේ විඥානයේ මායාවක් වෙන්නේ විශේෂයෙන්ම දැන් හොඳට අපි හිතමු දැන් මේ බඳු දේවල් ධර්මයේ සඳහන් වෙනවා. එක්තරා අවස්ථාවක අර ඇමතියෙක් නාටිකාංගනාන් සමග විනෝද වෙමින් ඉඳලා එක නාටිකාංගනාවක් හරියට ආහාර ගත්තේ නැහැ හොඳට නටන්න ඕන නිසා. නමුත් නටන අතරේම අන්තිම නැටීම නැටීම කෙලවුරන එතනම. එතකොට අර නට නට ලස්සනට හිටියේ තැනත් ඊළඟට මල කඳක්. අන්න අර කියාපු හැටියට යම් අවස්ථාවක කාරණා තුනක් එතන ඉවත් වීම පිළිබඳව කියන එකක් ගැඹුරු කාරණයක් බොහෝ දෙනා අමතක කරනවා. ආයුෂයත් උෂ්ණයත් විඥානයත් මේ කය නිවත් වීම හැටිය කය දර කඩක් එහෙම නැත්නම් අර අනුන්ට කැම වෙන මඩකන්දක් බවට පත් වෙනවා. ඉතින් ආයුෂයත් උෂ්ණයත් විඥානයත් නැති වුණු අවස්ථාවේ අපි කෙනෙක් හරියටම මරුණයි කියලා කියන්නේ ඒකනේ මේ සාම උණු ශාරීරියේ උණුසුම්ද කියලාත් බලන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. එතකොට අර විඥානයේ ගමන. දැන් අර කලින් ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේ රූපය හැදෙන හැටි රූපයේ කොටස් එකතු වෙන හැටි ක්‍රමක්‍රමයෙන් අර පෙන එකතු වෙලා රූපය හැදෙන හැටි ලෝකයාට ටිකක් බලා ගන්න පුළුවන් මේක ගෙවිලා යන හැටිත් බලා ගන්න පුළුවන් මේක අල්ල ගන්න හැටි මේක අතහැරෙන හැටි ඒකත් ලෝකයාට ප්‍රකටයි නමුත් සිත සිත එකතු වෙන හැටි කොහේද මේක හිත එකතු වෙන හිතවිලි එකතු වෙන්නේ මේක වැඩෙන්නේ මේක අතහැරෙන්නේ අතහැරෙන අවස්ථාව මරණයයි මරණීය අවස්ථාවේ විඥාණය යන්නේ කොහොමද ඒ ඔක්කොම දැන් ලෝකයාට ගැටළු වෙලා ඒකයි අර දැන් අර භෞතික විද්‍යාඥයා භවය තුල හිර වෙලා ඉන්නවා. වාගේ නූතන මනෝවිද්‍යාඥයා අන්තරා භවය තුල හිර වෙලා ඉන්නවා. මොකද අර බෞද්ධ ආකල්පයකින් නෙවෙයි බලන්නේ. ඉතින් මෙතන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ හැම එකකටම විසඳුම බුදුරජාණන් වහන්සේ දක්වන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව එකක් තනිව හිටගන්නේ නැහැ. විශේෂයෙන්ම විඥානය පිළිබඳවන්න එතෙන්දී අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ විඥානය පවතින්නේ නාම රූප ධර්මයන් නිසායි. නාම රූප ධර්ම පවතින්නේ විඥානයේ නිසායි. ඊළඟට අපි ඒකම අපි කියමු බුදුරජාණන් වහන්සේ එක්තරා දේශනාවක එක්තරා භික්ෂුවක් අසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ හේතු ප්‍රත්‍ය ප්‍රකාශ කරලා තිබෙනවා. එක්තරා භික්ෂුවක් අහනවා බුදුරජාණන් වහන්සේගෙන් කුමක්ද භාග්‍යතුන් වහන්සේ රූපෙහි ප්‍රත්‍ය රූපයත් ඒකතියක් නෙවෙයි කියලා අපි කිව්වා. රූපයට ප්‍රත්‍ය හේතුව මොකද්ද කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සතර මහා භූතයි. සතර මහා භූතයන් කියලා කියන්නේ ධාතු හතර. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඔය අපි නුගුත් ඔය ආර්ය කියලා ගන්න දේ තුල තියෙන්නේ ඕකනේ. එතකොට පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා අඳුනගන්න බැරි, තනිව හිට ගන්න බැරි මහා භූත ධර්මයන් අසුරු කරගෙනයි මේ රූපස්කන්ධය ගොඩනගන්නේ. ඒක නිසා රූපස්කන්ධයට හේතුව ප්‍රත්‍ය හේතුව දක්වන්නේ ඔය මහා භූත ධර්ම හතර. ඊළඟට වේදනාවට හේතුව මොකද්ද කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ස්පර්ශයයි හේතුව. ස්පර්ශය හේතු කරගෙන වේදනාව ඇති වෙන්නේ. නිකම් ඇති වෙනව නෙවෙයි. ඒ වගේම සංඥාව. සංඥාවටත් හේතු ප්‍රත්‍ය හැටියට දක්වන්නේ ස්පර්ශයයි. සංස්කාර වලටත් හේතු ප්‍රත්‍ය හැටියට දක්වන්නේ ස්පර්ශයයි. ඔන්න විඥානයේ හේතු ප්‍රත්‍ය මොකද්ද කියලා අහුවාම ප්‍රකාශ කරනවා නාම රූපයයි. ඒ වචනේ වැඩි හුරු පුරු දෙකක් නොවෙන්න පුළුවන්. විදර්ශනා යෝගින්ට එහෙම අහලා තියුණත් මේ නාම රූපය කියන එක නානාවිද විදිහට මේ සත්‍ය එක එක්කෙනා තෝරනවා. නමුත් අපිට හිතා ගන්න තියෙන්නේ මේ නාම ධර්ම බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙනවා. නාමය කියලා කියන්නේ නාම ධර්ම හැටියට දක්වලා තිබෙන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ධර්ම පහය නාම ධර්ම. ඊළඟට රූප කියන එක තෝරන්නේ සතර මහා භූතයිනුත් ඒ මහා භූතයින් ආශ්‍රය කරගෙන ඇති කරගන්න රූපයක් ඇති වෙන ඒවා අල්ලා ගැනීම තුලින් ඇති කරගන්න රූපයක් රූප සංඥාවක්. එතකොට නාම රූපය. ඉතින් මේක තව තේරුම් ගැනීමට නම් අපිට හිතන්න තියෙන්නේ දැන් අර විඥාන කියන එක මායාවක් කියලා අපි කියවන්නේ මායාකාරිය පෙන්눔 කරන එකේ ඇත්තක් නැහැනේ. ඇත්ත සත්‍යයක් නැහැ. සත්‍ය දෙයක් නෙවෙයි. නමුත් ඒක සත්‍ය ස්වરૂපයක් කියන. සත්‍ය ස්වરૂපයක් නිසායි මායාවට විඥාවට රැවටෙන්නේ. ඒ වගේම විඥාණයට ප්‍රත්‍ය වෙන නාම රූපයේ තිබෙනවා ඒ විදිහේ පෙන්눔 කරන දෙයක් බොරු දෙයක් නාම රූපයේ සත්‍ය නෙවෙයි ඉතින් ඒක තමයි අපි පෙන්눔 කරන්නේ දැන් ඔය නාම ධර්ම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඊළඟට මහා බුද්ධ ධර්ම තුලින් නැති කරගන්න රූපය ඒක ඒවා ඇත්ත වශයෙන්ම දැන් අපි නාමය කියලා කියනකොට නමක් නමුත් කෙනෙක් නමක් කියලා කියන්නේ යමක් අඳුනගන්නේ අපි මේකට ඔරලෝසුවේ කියලා කියනකොට ඒක ඒකම හිතට යම්කිසි රූපයක් හිතට මැවෙනවා. ඒකට නමක් තියෙන නිසා. නමුත් ඒ ඊට වඩා මුලින්ම ගත්තොත් නමක් හැටියට නමක් හැටියට හඳුන ගැනීම කෙරෙන්නේ අන්න අර කියාපු ධර්ම තුනේ. වේදනාව, වේදනාව ඔස්සේ ඇති යවන සංඥාව, සංඥාව තුලින් ඇති කරන චේතනාව, චේතනාව තුලින් ස්පර්ශයක් ඊළඟට මානසිකාර්යය. මෙනෙහි කිරීම. ඔන්න ඒ කාරණා පහ දක්වන නාම ධර්ම හැටියට. ඊළඟට ඒක කොටින්ම කියතොත් නාම ස්වરૂපයක් පමණයි. නියම නමක් නෙවෙයි. ලෝක සම්මුති නාමයක් නෙවෙයි. ඊළඟට රූපය කියන එකත් අපි මේ ඝන හැටියට සැලකුවට මොකද? හිතට වැටෙන ඡායාවක් පමණයි. රූප සංඥාවක්. ඒක මහා බුද්ධ ධර්මයන් ආශ්‍රය. එතකොට ඔන්න ඔය නාම රූපයත් විඥානයත් අතර නිරන්තර සම්බන්ධයක් තියෙන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. හරියට අර දියසුලියක වගේ ඊටාම සිත අරමුණ වේ ඊටාම වේගයෙන් අල්ලමින් ඒ අල්ලන වේගයක් අල්ලන මොහොතක් පාසා සිතක් වෙනස් වෙනවා. හිත අරමුණ අල්ලලා අතහරිනකොට ඒක එහි වටිනාකම වෙනස් වෙනවා ඒකම. ඒකයි විඥානයත් නාම රූපයත් අතර ඊටාම ඒ ශීඝ්‍ර ඒ කරකැවිල්ල තමයි අර ලහු පරිවර්තන කියලා කිව්වේ. වේගයෙන් ඊටාම වේගයෙන් සිත කරකැවෙනවා කිව්වේ විඥානයේ තනිව කරකැවිල්ලක් නෙවෙයි. විඥානයේ තනිව හිත ගන්නෙ නෑ. නමුත් අර බටහිර දාර්ශනිකයන් කල්පනා කරන්නේ විඥානයේ ආත්මයක් වගේ දෙයක් හැටියට. තනිව තනිව පවතින දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා හේතුපත්‍යයන්ගෙන් තොරව විඥානයක් නැත. අඤ්ඤත්‍ර පත්‍යා නැති විඥානස සම්භවෝ. ප්‍රත්‍යයන්ගෙන් තොර විඥානයක් හට ගැනීමක් නැත. නිකං ගින්නක් නැතුව වගේ හැම එකක්ම එතකොට ඇසත් රූපයක් නිසා ඇස පිළිබඳ විඥානය, කනත් ශබ්දයක් නිසා කන පිළිබඳ විඥානය, අන්තිමට මනසත් ධර්මයක් නිසා මනෝ විඥානය. මේ විදිහට විඥාන හයක් හැටියට බුදුරජාණන් වහන්සේ දක්වනවා. චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, විභා විඥානය, කාය විඥානය, මනෝ විඥානය කියලා. ඒක විඥානයක්වත් තැන්පත් කරලා තියෙනවනේ. ඔය හේතු ප්‍රත්‍ය නිසා පටිච්චසමුප්පන්න වශයෙන් ඇති වෙනවා නැති වෙනවා. එතකොට ඇති වෙන්නේ තවත් යමක් උපකාර කරගෙන නිකන් ගින්නක් ඇති වෙන්නේ නැතු වගේ කඩදාසි ගින්නක් පිදුරු ගින්නක් ආදී වශයෙන් මේ යම් යම් දෙයක් අල්ලගෙන ගින්නක් ඇති වෙනවාද ඒ නම ලබන්නා වගේ අසත් රූපයක් නිසා ඇති වෙන එක චක්කු විඥානය. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ විඥානය පිළිබඳව හඳුන්වලා දීලා තියෙන්නේ සංවහිත ගන්න දෙයක් නෙවෙයි. ඒකම සාරිපුත්‍ර මහරහතන් වහන්සේත් පෙන්눔 කළ තියෙන්නේ විඥානයක් නාම රූපයක් අතර නිරන්තර සම්බන්ධය දැක්වීමේදී එකකට එකක් උපකාර වෙන බව දක්වීමට දක්වලා පෙන්වු කරලා තියෙන උපමාව බටකොටු මිටි දෙකක් බටලී දෙකක් නෙමෙයි බටකොටු මිටි දෙකක් බටකොටු කියන එකක් තියෙන ගැඹුරක් බටකොටුවක හරයක් තියෙනවද උණ බට කෙසෙල් ඒවයි තියෙනවා හරයක් නැති දේවල් එතකොට නිස්සාර නැත්නම් වෙන එකක් යොදන්න තිබුණා සාරිපුත් හාමුදුරන්ට හොඳට හර අරටු ඇති ලීයක් ගන්න ලී ගන්න ඒ වෙනුවට අන්න උපමාව ගැලපෙන හැටි බලන්න බටකොටු මිටි දෙකක් බටකොටුවක හරයක්වත් නැහැ මිටියක වුණත් හරයක් නැහැ එතකොට බටකොටු මිටියක් තව බටකොටු මිටියකට හේතු වෙලා තියෙන උඩින්. ඒ උඩින් ඒ බටකොටු මිටියේ කෙලින් සිටි තිබෙන්නේ අනිත් මිටිය ආධාරයෙන්. ටිකක් හිතලා බලන්න බටකොටු මිටිය දෙකට එකක් හේතු කරලා තියෙනවා. ඔන්න ඒ විදිහට ඒ කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන මේ පටිච්චසමුපාද ධර්මයේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපය ඇති වෙනවා නාම රූපය ප්‍රත්‍යයෙන් විඥානය ඇති වෙනවා. ඉතින් ওই දෙකේ සම්බන්ධතාවය තේරුම් ගැනීමට තරමක් දුරට උපකාර වෙන උපමාවක් අපි දක්වමු. ඔය ධර්මයේ එන උපමාවක් නෙවෙන්න පුළුවන්. ඔය ග්‍රීක දේව කතාවක් තිබෙනවා. ටික සංවේගජනක විදිහේ කතාන්තරයක්. එක්තරා රූමත් ග්‍රීක තරුණයෙක් කවදාවත් තමගේ රූපය දැකලා නැහැ. කන්නාඩිය දිහා බලන්නේ නැති ඇති. ඒක නැති නිසා වෙන්නේ. ඒ කාලේ එහෙමනේ. නමුත් එක දවසක් දැකලේ අහදිසියේ වතුර ටිකක් බොන්න ඕන වෙලා පොකුණකට නැමුණා. පළමුව වලට දැක්ක තමන්ගේ මුහුණ. නමුත් ඒ ග්‍රීක තරුණයා තමන්ගේ මුහුණ දැකලා නැති නිසා රැවටුණා. මේ දෙවඟනක් කියලා වතුරේ ඉන්න අප්සරාවක් වගේ දෙවඟනක් කියලා ඒ වැළඳ ගන්න උත්සාහ කළා. වැළඳ ගන්න ගන්න උත්සාහය පාසා අර බිය රැලි වලින් වැහිලා යනවා. අල්ලන්න අල්ලන්න. එතකොට පළවෙනි දවසේ හුඟක් උත්සාහ කරලා ආයි වතුර තැන්පත් වෙනකොට ආයි අල්ලන්න බලන. ඔහොම උත්සාහ කරලා ගෙදර ගිහිල්ලා එහෙම දවස් ගාණක් ගත කළා එතනම අන්තිමට ඒ ඒ වියෝදුකින් ඒ නාසිසස් මරුණ බවත් ඒ නාසිසස් මැරීම අනුස්මරණීය වශයෙන් ඊළඟ තිබුණු මල් පැලෑටියක් තද සුවඳ ඇති මල් පැලෑටියකට නාසිසස් නම ලැබුණු බවත් මේ කතාවේ සඳහන් වෙනවා. අපිට මේන් ගන්න තියෙන්නේ අන්න අර ආත්ම ස්නේහය පිළිබඳ කතන්දරයක්. ඒකෝට නාසිසස් තර වෙන කෙනෙක් කියලා අල්ලගත්තේ තමන්ගේ රූපයක්. නමුත් ඇත්ත වශයෙන් මේක කල්පනා කරලා බලනකොට අපි අපේ රූපය කියලා අල්ලගන්නේ අන්න පිළිඹුවක්. අපි අපේ රූපය කියලා දැන් හිතලා බලන්න ඒකේ අනිත් පැත්ත. මේ වෙන කෙනෙක් කියලා අල්ලගත්තා. දෙවගණක් කියලා. ඒ නාහිදස් කර වැඩේම තමයි මේ සංසාරේ දීර්ඝ කාලයක් අපි කරලා තියෙන්නේ. මරණ අවස්ථාවේදීත් කරන්නේ ඒකයි. මේ හිතෙන් ගත්තු රූපය. ඉතින් ඒක තමයි අපි කියන්නේ අර කවුරු හෝ වේවා මැරෙනකොට ආයතනත්තා ගේ ඒ මුළු ජීවිත කාලයම එකතු කරගත්තු ඒ සංකල්ප ටික තුල සංහාව තාම කෙලවර කරලා නැති නිසා ඒ ප්‍රාර්ථනා ටික කර්ම ශක්තිය තුලින් ඒව ක්‍රියාත්මක වෙන වෙලාවේ හිතට යම්කිසි නිමිත්තක් එනවා. ඒ නිමිත්ත තුල අර මම මාගේ කියලා ග්‍රහණය වෙන්නේ. ඔන්න ඊළඟට තව රූපයක් පහළ වෙනවා. නාසිරස් කළ වැඩේමක තමයි ඉකල්ලා තියෙන්නේ. නමුත් මෙන්න මේ කාසයෙන් අපි තේරුම් ගන්න පුළුවන් අර ඒක තුළ තියෙනවන්න වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ධර්මයන් අපිට හිතා ගන්න පුළුවන්. අර නාසිරස් තරුණයා අර ඒ යම් කිසි වේදනාවක් සැප වේදනාවක් ඇති වුණා අර දර්ශනය තුලින් ඒ ඇති කරගත්තු සංඥාව ඒක නිසා ඒ අල්ල ගන්න චේතනාව ඒ අනුව ස්පර්ශ කළා ඒක ගැන හිත යෙදුවා මනසිකාර වුණා නාම ධර්ම ටික. ඒ තේරුම් ගන්න එක උපකාර වෙයි. ඒ උපමාව. ඉතින් ඊළඟට ඒ වගේම ඊටත් වඩා සමහර විට මේ නාම ධර්ම සහ රූප ධර්ම මේ ඔක්කොම ප්‍රකාශ කරන්නේ මොකද්ද මේ විඥානය පිළිබඳ මේ කාලේ හැමෝම ඇවිල්ලා අහනවා අර කියාපු භෞතික විද්‍යාඥයන් ගිහිල්ලා හිර වෙච්ච තැනත් මනෝවිද්‍යාඥයන් ගිහිල්ලා හිර වෙච්ච තැනත් ඒක ඒ විදිහට තේරුම් ගන්න බෑ බුද්ධ ධර්මය අනුව කල්පනා කරලා බලනවනේ ඒකට උපකාර වීමට තවත් අපි උපමාවක් ධර්මයේ සඳහන් වුණා ඇතම අවස්ථාවල දක්වලා තිබෙනවා අපි ටිකකට හිතමු අපි එහෙම දක්වන්නේ මේ යම්කිසි හේතුවක් නිසා මොකද අතීතයේ අතීතයේ ඔය දාර්ශනිකිනුත් අද ඊයේ ප්‍රශ්නයක් නෙවෙයි මේ විඤ්ඤාණය පිළිබඳ ප්‍රශ්නය වේද වේදාන්ත ඒ ඍෂිවරුන් එහෙම නැත්නම් බ්‍රාහ්මණ ඍෂිවරුන් දාර්ශනිකයින් මේ විඤ්ඤාණය මොකක්ද කියන එක ගැන බොහොම විමසලා බැලුවා. මොකද ඒ අය තුල ආත්ම දෘෂ්ටියයි තිබුණේ. නමුත් රූපාදී දේවල් ඇති වෙන නැති වෙන පේන විඤ්ඤාණය අයාන පාරකුත් නැහැ. මැරෙනකොට විඤ්ඤාණය කොහොමද යන්නේ? මේක ලොකු ගැටලුවක් වුණා. විඥානය කොහොමද තේරුම් ගන්න කියන එක. ඉතින් ඒ අය ඒක බැරි බව පෙන්눔 කරන්න එක්තරා උපමාවක් දෙනවා. විඥානයේ තේරුම් ගැනීමට උත්සාහ කිරීම හරියට තමන්ගේ ඇඟිලි තුඩක් ඒ ඇඟිලි තුඩෙන්ම අල්ල ගන්න ගන්න උත්සාහයක් වගේ නිෂ්ඵල එකක් කියලා ඒක අවසානයේ ඒගොල්ලෝ තීරණය කළා. ඇඟිලි තුඩ තම ඒ ඇඟිලි තුඩෙන්ම අල්ලන්න බෑ. අපි මේ ඇඟිලි තුඩම උපමා කරගෙන ඊළඟට ධර්මයානුකූලව මේක තේරුම් ගන්න බලමු. බුදුරජාණන් වහන්සේ දීපු විසඳුම මොකක්ද මේකට? දැන් අපි කිව්වා විඥානයේ තනිව පහළ වෙන එක දෙයක් නෙවෙයි. හේතුපත්‍ය නිසා ඇති වෙන දෙයක්. නාම රූප ධර්ම නිසා ඇති වෙන දෙයක්. මෙන්න මේ නාම රූප ධර්ම අපි ඇඟිලි තුඩ තුරටම ගන්න බලමු උපමාවකින්. මේ ඇඟිලි පහ අපි අපේ අතේ ඇඟිලි පහ ගැන දැන් හිතන්නේ. මේ යමක් තේරුම් ගැනීමට දෙන උපමාවක් පමණයි. මේ අතේ ඇඟිලි ගැන හිතලා බලනකොට දැන් සුළු ඇඟිල්ල ඉන්නව නේද? පොඩි කෙනා. නමුත් මෙයා තමයි ගණන්කාරයා. ගණන්කාරයා වගේම ඒ ගණන්කාරයා කියන්නේ එයා රිද්දවන්නමයි බලන්නේ. පුංචියට හිටියට ඒ වගේම ගණන්කාරය කියන්නේ මොකද්ද? අපි ගණිනකොට ඉස්සෙල්ලම එක කියලා ගණින්නේ මේ හුලඟිල්ලේ. ඒ විදිහට තමයි අන්න හිතා ගන්න වේදනාව. වේදනාව අපි හුලඟිල්ලට උපමා කරමු ටිකකට. ඊළඟට සංඥාව. සංඥාව දැන් මෙයා ගණන්කාරය. ඊළඟට ඉන්නේ මුදුකාරය. ඔය ගණන්කාරය වගේම සමහරු ඉන්නෝනේ මුදුකාරය කිව්වට ඔය නම් දරු කට්ටියට මුදු පළඳිනවා වගේ. අන්න දෙවෙනිය ගිල්ල සංඥාව. සංඥාව මුදුකාරය. හැඳිනීම පිළිබඳ කොටස. අරයා විඳීම පිළිබඳ කොටස. ඊළඟට මැදගිල්ල ගැන හිතලා බලනකොට එයා තමයි හිතුවක්කාරයා. ඇඟිලි පහ උඩට ඔසවනකොට මැදින් කැපිලා පේන්නේ මෙයා හිතුවක්කාරයා. ඒ වගේම Tamanට යමක් ඕන නම් මේකට තට්ටු කරන්නේත් මැදගිල්ල. අනිත් ඇයට වඩා කැපී පෙනෙන නිසා එයා හිතුවක්කාරය කියලා හිතමු. ඒ හිතුවක්කාරය තමයි චේතනාව. එතකොට අපි දැන් දන්නවා පළවෙනි සුලංගිල්ල වේදනාවයි කියලා හිතමු ටිකකට. සංඥාව අර මුදුකාරය දෙවෙනි ඇඟිල්ල කියලා හිතමු. චේතනාව ඔන්න හිතුවක්කාරය මැද ඇඟිල්ලයි. ඊළඟට ඉන්නවා දබරකාරී. දබර ඇඟිල්ල. ලෝකෙත් පිළි අරගෙන ඉතින් දබර ඇඟිල්ල. තර්ජනය කරන්නේ එයයිනේ. එතකොට එයාට තමයි හුඟක් වැඩ තියෙන්නේ දබරකාරය නිතරම දබරේට එන්නේ. ඊළඟට ඔන්න ඊළඟට ඉන්නවා මහපතේ. එයාට අපි කෙලින්ම ධර්ම වචනෙම කිව්වොත් මානසිකාරය. මානසිකාරය මානසිකාරය කියලා කියන්නේ මෙනෙහි කිරීම. මේ මහපතය දැන් සමහරුත් නම් දෙකකුත් තියෙනනේ නම්පට මැද තියෙනනේ. ඒ වගේම මේ මහපතය ප්‍රධානිය වගේ ඉන්න කෙනාට අපිට කියන්න පුළුවන් මානසිකාරය කියලා. ඔන්න එතකොට මානසිකාරය තමයි අර අනිත් හතර දෙනාත් එකතු කරගෙන මෙච්චර කාලයක් අපිව සංසාරේ අරගෙන ආවේ. මේ නාම ධර්ම හැටියට මොකද ඒ ඒ ගෙන ආවේ අයෝනිසෝ වශයෙන් අයෝනිසෝ මනසිකාර කියලා කියන්නේ වැරදි විදිහට මෙනෙහි කිරීම. ඒ වැරදි විදිහට මෙනෙහි කිරීම තමයි අනිත්‍ය දේ නිට්ටය හැටියට, දුක් සහිත දේ සැප හැටියට, අසුබ දේ සුබ හැටියට, අනාත්ම දේ ආත්ම හැටියට. ඒ විදිහට වැරදි වශයෙන් අනිත් වැරදි විදිහට පෙන්눔 කරන ඒ විදිහට හැසිරීම අපි කෙන්නුම් කරනවා ඒ අපරාධයක් හැටියට. ඒ අපරාධය තුලින් තමයි සංසාරේ අපව අරගෙන ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ පස් දෙනා. නමුත් එතකොට මේ විඥානයේ රහස ඇතුළත හේලි කරගන්න ඔන්න බුදුරජාණන් වහන්සේ කලේ මොකද්ද? උපමාවට කියනවා දැන් මේ අර දාර්ශනිකයන් කිව්වා වගේ විඥානයේ පහසුවෙන් තේරුම් ගන්න බැරි දෙයක්. උපමාවකට කියනවා නම් හරියට සාතිකාරයක් නැති නඩුවක් වගේ. මැනි මරුමක් වෙලා තියෙන සාතිකාරයෝ නෑ. නඩුව අහක දාන්න වෙනවනේ. අන්න ඒ වෙනුවට එක්තරා උපායක් තියෙනවා. නීතිවේදීන් මේ නීති ක්ෂේත්‍රයේ කියනවා. යුක්තිකාරයෙන් කෙනෙකුට සමාව දෙනවා සමාව දීලා කතන්තරය හදන්නවා. ඒ වගේ වැඩක් බුදුරජාණන් වහන්සේට කරන්න සිද්ධ වුණා. ඒකට තමයි මැදුම් පිළිවෙත කියලා කියන්නේ. මේ මධ්‍යම ප්‍රතිපදාව කියන කිතාම ගැඹුරු දෙයක්. අපි මේ සාමාන්‍යයෙන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන ආචාරාත්මක මධ්‍යම ප්‍රතිපදාව එපමණකී කියලා හිතා ගන්නවා. නමුත් ඊට වඩා ගැඹුරු දෙයක් පටිච්චසමුප්පාදයේම මධ්‍යම ප්‍රතිපදාවක් හේතු ප්‍රත්‍ය තුලින් ලෝකයා එකක් එකක් අරගෙන තේරුම් කරන්න ගියක බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා එකක්වත් තනිව නෑ හැම එකක් හේතු ප්‍රත්‍ය උඩයි තියෙන්නේ අන්න ඒ හේතුප්‍රත්‍ය කතාව අනුව ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා ඒ ඇඟිලි තුඩ ඒ ඇඟිලි තුඩෙන් මල්ලීම නෙවෙයි මෙතන කරන්න තියෙන්නේ. කොහොමද? සත්‍ය තේරුම් ගන්න නම් අන්න අර ඉස්සෙල්ලාම අර අපි කියවනේ මානසිකාර්ය අයෝනිසෝ හැටියට මේ මහපතයා මෙච්චර කාලයක් අනිත්තර දඟ අර කියාපු ගණන්කාරයෝ ඔක්කොම එකතු කරගෙන දීර්ඝ කාලයක් අපිව සංසාරයට අරගෙන ආවිලා තියෙනවා ග්‍රහණය කරන්න පුරුදු කරලා තියෙනවා ග්‍රහණය කරන්නේ අල්ල ගන්නවා දැඩිව අල්ල ගන්නවා ග්‍රහණය කරනවා. ඊළඟට නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා ඔන්න මෙතන මහපට ඇඟිල්ල තමයි අනිත් ඇඟිලි එක්ක සම්බන්ධතාවල් පවත්වන්නේ. එතකොට අවසාන වශයෙන් ඊටාම් කිට්ටුවෙන් ඇසුරු කරන්නේ මහපට ඇඟිල්ල අර දබර ඇඟිල්ල. ඒක තමයි ස්පර්ශය. දබර ඇඟිල්ල ස්පර්ශයයි. ඒක අපිට කියන්න බැරි වුණා ස්පර්ශය තමයි දබර ඇඟිල්ල. දැන් අපි නම් කරනවා නම් අපි අර ඇඟිලි පහ ගැන කියනකොට වේදනාව හිතා ගන්න සංඥාව චේතනාව ස්පර්ශය ඊළඟට මානසිකාරය මනසිකාරයේදී තාම කීර්ති ධර්මය තමයි ස්පර්ශය. එතකොට එහෙම හිතලා බලනකොට ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා මේකේ රහස තේරුම් ගන්න නම් අපි අර යෝනිසෝ වශයෙන් ඉස්සෙල්ලාම අපේ ආකල්පය වෙනස් කරන්න ඕන. අර ගියාපු විපල්ලාස විපරීත විදියේ දර්ශනය අපි ඉවත් කරන්න ඕන. අනිත්‍යදී අනිත්‍ය හැටියට බුද්ධ වචනයට අනුව බැලීමට තේරුම් ගන්න ඕන. දුක් සහිත දේ දුක් හැටියට අසුබ දේ අසුබ හැටියට අනාත්ම දේ අනාත්ම හැටියට අර වැරදි ආකල්ප ඉවත් කළා අන්න ඒ දර්ශනය තුලින් තමයි යෝනිසෝ මනසිකාරය මතුවෙන්නේ. එතකොට යෝනිසෝ කියන වචනය තුල තිබෙන්නේ දැන් අයෝනිසෝ කියලා කියන්නේ යමක් හටගන්න තැන අමතක කරලා එය ඈත පෙනෙන ටිකෙන් පමණක් නිගමනයකට පැමිණීම අර මිරිඟුව ගැන හිතනකොට හිතා ගන්න පුළුවන්. මිරිඟුව ඈත පෙනෙන ආකාරය මිසක් ඒක ඇති වෙන ආකාරය මිරිඟුවක් ඇති වෙන ආකාරය නොදන්න පුද්ගලයා තමයි මේ මිරිඟුව ඔස්සේ දුවන්නේ. ඒ වගේ ඒ වෙනුවට ඔන්න අපි ඒක හටගන්න ආකාරය හේතුප්‍රත්‍ය පිළිබඳව විමසලා බැලීම තමයි යෝනිසෝ කියලා කියන්නේ. එතකොට ඔන්න යෝනිසෝ මනසිකාර ආකල්පය ඇතිව අන්න අර වේදනාව වේදනාව හැටියට මගේ වේදනාව හැටියට නෙවෙයි වේදනාව වේදනාව හැටියට තේරුම් ගන්න උත්සාහ කරන සංඥාව සංඥාව හැටියට සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඒකයි. ඒ ධර්ම ඒ තිබුණු තැන යථාභූත වශයෙන් ඇති ඇති හැටියට බැලීම ආත්ම දෘෂ්ටියක් ආරෝපණය කරන්නේ නැතුව. තක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ හැමෝම මම මාගේ කියලා ගැනීම. එහෙම නැතුව යථා භූත ඇති හැටියට වේදනාව වේදනා හැටියට සංඥාව සංඥා හැටියට චේතනාව චේතනා හැටියට යන විදිහට බලාගෙන අවසානයේ ක්‍රමක්‍රමයෙන් තේරුම් ගන්නවා. එතකොට අන්න අර මහපටැඟිල්ලත් දබරැඟිල්ලත් එකතු වෙන්න වගේ. ඒ අර ඉන්ද්‍රියන් අරමුණු හා ගැටෙන හැටි. ඒ ගැටෙන අවස්ථාව ස්පර්ශය කියලා කියන්නේ. එතකොට ඒ අන්තිමටම අහුවෙන්නේ මනසත් එතනයි ගැඹුරුම තැන තියෙන්නේ. මනසත් ධර්මයක් ගැටෙන. ධර්මය කියලා කියන්නේ මනසට එන අරමුණ. ධම්මාරම්මන කියලා කියන්නේ. අපි මේ ධර්මය කියලා කියන්නේ ඔය ලෝකයේ සාමාන්‍ය ධර්මය කියන අදහස නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වු කරනවා එක එක එක ඉන්ද්‍රියයන්ට අරමුණු කියනවා. ඇසට රූපය, කනට ශබ්දය, නැහැට ගඳ සුවඳ, කයට ස්පර්ශය, ඊළඟට මනසට ධර්මය. ධර්ම කියලා කියන්නේ එතන දේවල්. අපි දැන් දේවල් කියලා කියන්නේ. මොන එතකොට මනසට හැදෙන දේවල් පිළිබඳව ඊළාට ගැඹුරට එන්නේ. ඒක ඉතාමත්ම ගැඹුරු කාරණයක් නමුත් එතනින්මයි ධර්මය ආරම්භ වෙන්නේ ධම්මපදේ අපි මෙතර මතක් කරලා දීලා තියෙනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය එතනම උත්තරේ තියෙනවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දේවල් පරමුවෙන් තිබිලා පස්සේ හිතුවා නොවේයි මනසයි ප්‍රධාන මනෝ පුබ්බංගමා ධම්මා මනස පෙරටු වෙලයි දේවල් හැදෙන්නේ මනසම දේවල් වලට වඩා ශ්‍රේෂ්ඨයි අන්තිමට කියනවා මනෝමය ඒ දේවල් හැදුනේ හිතෙන්මයි නමුත් මේ හිතෙන්ම හැදිච්ච බව ලෝකයාට වැටහෙන්නේ නැහැ අවිද්‍යාව නිසා. ඉතින් ඒක නිසා තමයි දැන් හිතට එන අරමුණ හිතට එන අරමුණ යෝනිසෝ කියලා කියන අරමුණ හැටගත්තු එතනම අඳුනා ගැනීමයි. නමුත් ලෝකයාට ඒ යෝනිසෝ මනසිකාරය නැති නිසා අයෝනිසෝ වශයෙන් ඒක ඊළඟට විතර්ක ප්‍රපංච ආදියට යන්න දීලා එය දෙයක් කරගෙන ඒ තුල කෙලෙස් වලට යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා අර යෝනිසෝ මනසිකාරය කියලා කියන සියුම් මෙනෙහි කිරීම. එතකොට අර මෙනෙහි කිරීම අයෝනිසෝ වැරදි විදියට නෙවෙයි අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දුක් දේ දුක් හැටියට ඒ විදිහට මෙනෙහි කරගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් වැටහෙනවා මෙන්න මේ විඥාණය කියලා කියන මෙන්න මේකේ රහස හෙළි වෙන්නේ යම් අවස්ථාවක අර සිතට එන අරමුණ හිතත් අරමුණත් ගැටෙන තැනත් යම් කෙනෙකුට අහුණා නම් ඒ අසුවීම තුලින්ම විඥානයේ පදනම බින්දෙනවා විඥානය යන්නේ විඥානය කියලා කියන මායාව අර ඇති වෙන්නේ. දැන් මනෝවිඤ්ඤාණය නම් ලෝකයා හිතනවා මේ මනෝවිඤ්ඤාණය ආත්ම හැටියට අරගෙන. නමුත් ඇත්ත වශයෙන් තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන විඤ්ඤාණයක් හටගන්නෙම හේතුපත්ති සහිතවයි. මොකද්ද මෙතෙන්දි හේතුව? මනසට එන අරමුණ. ඒ අරමුණ වෙන එකක් නෙවෙයි. මනෝමය හිතෙන්ම හදාගත්තු දෙයක්. ඉතින් හිතෙන්ම හදාගත්තු දෙයක් බව අමතක වීම තුලින් ඊළඟට ඒක ගැන අපි හිතන්න පෙළඹෙනවා. ඒක ලෝක ස්වභාවයයි. නමුත් අන්න විදර්ශනාවේදී ක්‍රමක්‍රමයෙන් අර මෙනෙහි කිරීම සියුම් කිරීම තුලින් යම් අවස්ථාවක තේරුම් ගත්තනම් මනසේ සිත සිතිවිල්ල ගැටෙනවත් එක්කම ඒකේ තේරුම් ගත්තනම් එතකොට අර නාම රූප ධර්ම හරි ආකාර තේරුම් ගත්ත වෙනවා අර වේදනා වේදනා පැත්තට යන්නේ නොදී සංඥා පැත්තට යන්නේ නොදී චේතනා පැත්තට යන්නේ නොදී ස්පර්ශයත් අවසාන ඉතුරු වෙන්නේ අන්න අර දබර කාර්යයත් මාපතයත් මේ දෙන්න අතර ගැටුම වගේ හිතත් අරමුණක් ගැටෙන තැන හිතත් අරමුණත් ගැටෙනවත් එක්කම අල්ලගත්තොත් හොරේ අන්න ඒකම විඥාණයට තැන නැති වෙනවා. මොකද මේ විඥානයේ මායාවක් කියන්නේ අවිද්‍යාව තුලයි විඥාණයට පණක් ලැබෙන්නේ. අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන කියලා කියලා තියෙන්නේ. අවිද්‍යාව තුලින් ඇති වෙන ඒ සංස්කරණයේ ක්‍රියාකාරකම් සමූහයේ ප්‍රතිඵලයක් වශයෙන් උයි විඥානයක් නාම රූපයක් කියලා බෙදීමක් තිබෙන්නේ. නාම රූපයේ ධර්මයට අදාළ වේදනා සංඥා ආදිය තුල ඇත්ත වශයෙන් විඥානයත් ඒක ඉබේම අහු වෙනවා. නමුත් ඒක අර නාසික තරුණයා වතුරේ පෙනෙන රූපය වතුරේ පිළිඹු වෙන ස්වභාවය ගැන අමතක කිරීම නිසා ඒක වෙන කෙනෙක් ගැන හිතුවා වගේ විඥානයේ තිබෙනවා පිළිඹු වෙන ස්වභාවයක්. ඒකට කියනවා ප්‍රත්‍යවේක්ෂා කියලා. විඥානයේ මහා ඒකයි එතනයි මේ හොරේ තියෙන්නේ. විඥානයේ තියෙන යමක් පිළිඹු කරන ස්වභාවය. ඒ පිළිඹු කරන්නේ මොකද්ද? නාම රූප ධර්මයි. නැයික නිසා මේවා එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් දේවලුත් නෙවෙයි. එකමත් නෙවෙයි. මේවා මේ හේතු ප්‍රත්‍ය උඩයි තියෙන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න වෙනවා විදර්ශනාත්මක වශයෙන් අර විදිහට භාවනා මානසිකාරයෙන් සමාධිමත් සිටින් මෙනෙහි කිරීමෙන් යනකොට යම් අවස්ථාවක අර වේදනා පක්ෂියත් ඇතැරලා සංඥා පක්ෂියත් ඇතැරලා චේතනා පක්ෂියත් ඇතැරලා අන්තිමට හිතත් හිතවිල්ලත් ගැටෙන තැන. එතනින් මේ මනෝවිඤ්ඤාණය හටගන්නේ. නමුත් ලෝකයා හිතන්නේ මනෝවිඤ්ඤාණය මෙතන ස්ටෝරු කරලා තියෙනවා වගේ දෙයක්. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඊටාම ශීඝ්‍රයෙන් මනෝවිඤ්ඤාණයක් ඇතිව නැති වෙන දෙයක්. ඒ අල්ලගන්න දේවල් අපි දේවල් කියන ඒ ඒ සංකල්පේ පවා බුදුරජාන් වහන්සේ අන්න මනෝමය. ඒක හිතෙන්ම හදාගත්තු දෙයක්. හිතෙන්ම හදාගත්තු බව අමතක වීම තුලින් ලෝකයා අර මේ දැලි වැටෙනවයි කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ. ඉතින් ඔන්න ඔය කාරණය අපි මේ ප්‍රකාශ කරේ මේක අර තර්කයක් හැටියට නෙවෙයි. අන්න අර දැන් බොහෝ දෙනා විසඳුම සොයන ආකාරයට නෙවෙයි මේක විසඳුම සොයාගන්න තියෙන්නේ. බුද්ධ වචනයට අනුව, මධ්‍යම ප්‍රතිපදාවට අනුව මෙන්න මේ නාම ධර්ම අවබෝධ කරගන්න ඕනේ. ඒකයි බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ යම් අවස්ථාවක විඥානේ තේරුම් ගත්තනම් නාම රූප ධර්මයක් තේරුම් ගත්ත වෙනවා. නාම රූප ධර්මයක් තේරුම් ගත්තනම් විඥානයක් තේරුම් ගත්ත වෙනවා. නමුත් නාම රූප ධර්මයන් තේරුම් ගන්න වෙන්නේ පිටින් කවුරුවත් ගෙන්නවලා නෙවෙයි. මේ නාම ධර්මවල අන්න අගට ඉන්න අර මානසිකාරයට අපි සමාව දෙන්න ඕනේ. අයෝනිසෝ හැටියට මෙතෙක් අපි සංසාරේ ගෙන අයෝනිසෝ මානසිකාරයේ අයෝනිසෝ පැත්ත ඉවත් කළා යෝනිසෝ කර හැටිය ක්‍රමක්‍රමයෙන් තමන් කර අපරාධය අර හතර දෙනත් එකතු වෙලා කරපු අපරාධය හෙලි කරනවා. යෝනිසෝ මනසිකාරය. අන්තිමට හෙලි වෙන්නේ එයා අර දබර කාර්යයත් එක්ක කළ මනස පිළිබඳ මනෝවිඥාණය තියෙච්ච හැටි. ඒක තමයි මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙක්ඛා මනෝමයා කියන එක තුල මුළු මහත් ධර්මය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ධර්මය අඩංගු වෙනවා කියලා අපිට කියන්න පුළුවන් ඉන්නේ. ඒකයි ඉතින් මේ මැදුම් පිළිවෙත තුලින් බුදුරජාණන් වහන්සේ පෙන්නවා. දැන් මෙතනත් අපි කිව්වා විඥානේ එතන තනිව යනවනේ විඥානයේ ඔය දැන් මට ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ ඊළාට දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන විඥානයත් ආයශයත් උෂ්ණයත් කියන ධර්ම තුනම ඉවත් වූ තැනය කෙනෙක් මැරෙන්නේ. නමුත් අන්න සමහර විලාට නිරෝධ සමාපත්තිය කියන தත්ත්වය පෙන්වුම් කරනකොට ඇතම් කෙනෙක් විඥානය නිරුද්ධ කරලා ඒත් තාම ජීවත් වෙනවා. ඒක හේතුව විමසූ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ. එතෙන් ප්‍රකාශ වෙන ධර්මයේ ආයුෂ උෂ්ණ කියන දෙක පවා එකිනෙකට උපකාර වෙනවා. ආයු සංස්කාරත් ආයු සංස්කාර නිසා උෂ්ණය පවතිනවා. උෂ්ණය නිසා ආයු සංස්කාර පවතිනවා. ඒ එකක්වත් තනිව නැහැ. ඒක හරියට උපමාවට දක්වන්නේ දැල්වෙන්නා වූ පහනක පහනේ දැල්ල නිසා ආලෝකය පවතිනවා වගේ ආලෝකය නිසා දැල්ල පවතිනවා වගේ ආයුෂය නිසා උෂ්ණය පවතිනවා උෂ්ණය නිසා ආයුෂය පවතිනවා එතනක් තියෙන හේතුප්‍රත්‍ය සම්බන්ධයක් තනිව එකක්වත් නැහැ ඉතින් ඒක තමයි ඔය ඇතැම් අයට ප්‍රශ්නයක් වෙන්නේ කෙනෙක් මැරෙන්න වගේ ඉඳලා ඒ තාම ශාරීරික උෂ්ණය තියෙනවා නමුත් යම් කිසි ඔය සත්සම් මාදියකින් ආයෙත් පණ එනවා. ඒ අතරතුර අර බුද්ධලයට පේනවා ඔන්න විඥානේ කොහෙද ගියා කියලා. ඒ තැනත්තා හිතන්නේ මේ විඥානේ තනිව ගියා කියලා. නෑ අර මැරෙන්න ඉන්න පුද්ගලයාට ඒ වෙලාවට පේන එක පමණයි. ඒ පුද්ගලයාගේ දෘෂ්ටි කොණයෙන් මේකේ පේනුණා දෙන්නෙක් නෙවෙයි එතන. ඒකට සාපේක්ෂකවයි ඒ විඥාණයට සාපේක්ෂකවයි නිමත් නිමිත්ත පේනුනේ. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් ඔක තියෙන්නේ. ඉතින් මේ මේ ප්‍රශ්නයට විසඳුම මෝදු කළා පමණයි මේක. මේ කෝස් එකකින් අපි බොහෝ දෙනා අහන නිසා මේ මේවා මේ ගැඹුරු කාරණා නමුත් අද මේ වටිනා වෙසක් දවසේ අපි මේ ධර්මයේ බොහොම සැහැල්ලු අර කොටසක් පමණක් අල්ලගෙන සසරින් මිදෙන උත්සාහ කරනවා. නමුත් ලොකු ප්‍රශ්න ගැන හිතනවා. නමුත් මේ දෙක සංකලනය කරන්න මෙන්න මේ භාවනා මාර්ගයට පිවිසෙන්න ඕන. ඒකේ ආරම්භය මේ පින්වත්නාද මේ වටිනා දවසේ සීලයෙන් අයන්නින් පටන් ගන්නවත් වගේ මේ ශීලයෙන් ආරම්භ කළා. ඒ වගේම Tamanට පුළුවන් මට්ටමකින් සමාධිය වඩන්න උත්සාහ කළා. මේ ඇතැම් අය අර කිව්වා වගේ විදර්ශනා මාර්ගයට යනවා. විශේෂයෙන් මේ අයට මේ දේශනාව උපකාර වෙන්නත් ඇති. අන්න ඒ විදිහට අපි ක්‍රමක්‍රමේ පොඩි ආරම්භයක් කළා. නමුත් අර ගැඹුරු ධර්ම අපිට තේරුම් ගන්න ඕන නම් ඒව සඳහා නෙවෙයි. අර සසරින් මිදීම සඳහායි. මේ අර ආයෝනිසෝ මානසිකාරය නිසා අපි නිරන්තරයෙන් මේ විදිහ සංසාරේ අර ආශිතස් කර වැඩිම අපි කරමින් යනවා. එතකොට මෙන්න මේක නැති කර ගැනීමට නම් අපි විඥාන යථා ප්‍රකාශ තේරුම් ගන්න ඕන විඥාන නිරෝධයයි නිවනේ කියලා කියන්නේ. විඥාන නිරෝධය ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි. මේ මායාවෙන් මිදීමයි. මේ මායාවෙන් මිදින්නේ ප්‍රඥාව උදා වුණ අවස්ථාවයි. එතකොට විඥානං පරිඤ්ඤයං පඤ්ඤා භාවයතබ්බා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. විඥානයේ තේ හරියට තේරුම් යන්නේ ප්‍රඥාව උදා වුණ අවස්ථාවේ ප්‍රඥාවේ මූල බීජය තමයි යෝනිසෝ මනසිකාරය කියලා. නුවණින් මෙනෙහි කිරීම. එතකොට ප්‍රඥාවේ බීජයත් අපතුල තිබෙනවා කියලා හිතාගෙන මේ ගමන යන්න ඕන. ඉතින් මේ පින්නතුන මේ කළ ආරම්භය මේ ආද දින පුරුණ ලද සීල කරන ලද භාවනාව මේ ආදායසු මේ විදර්ශනාත්මක බණ තම තමන්ගේ විමුක්තියට උපකාර කරගන්න උත්සාහවත් වෙන අතර ඒ තමන් මෙතෙක් කළ කුසල ශක්තියක් උපකාර කරගන්න මේ හැකිතා කික්මනි කල්යාණ මිත්‍ර ආශ්‍රය පිහිට කරගෙන මන භාවනා සාහත්‍ය කරගෙන ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුක ඉක්මවලා සෝවාන් සකදාගාමී ආදී මේ මාර්ගඵල ප්‍රතිවේදීන් උතුම් අමාමහ නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ කුසල ශක්තිය මේ අද ධර්ම ශ්‍රවණයත් හේතු වාසනාවල් ප්‍රාර්ථනා කරගන්න අතර අවීචයේ සිට අකනිටා දක්වා වූ යම් තාක් ලෝක සත්වයන් සිටිනවනම් තම තමන්ගේ ඥාතීන් ඇතුළු මෙවැනි ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලයක් අනුමෝදන් වෙන්නේ හැමදිනම තී අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිකින් තුමා අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා ආශිර්වාද කරන ප්‍රාර්ථනා කියන එත්තාවතා ධම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්තිය සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධං තුමතං පදං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 शोकपट्टारिणि शोकाहुति सर्वेऽपि पाणिनो दुःखपट्टारिणि दुःखाभयपट्टारिणि भया शोकपट्टारिणि शोकाहुन्ति सर्वेऽपि पाणिनो दुःखपट्टारिणि दुःखाभयपट्टारिणि भया शोकपट्टारिणि शोकाहुन्ति सर्वेऽपि पाणिनो किमिना पुण्यकम्मेन मानि बालसमागमो सतां समागमो तु यावन् पाणिपत्या සීලා පුඤ්ඤ කම්මේ මානේ බාල සමාදමෝ සතං සමාදමෝ තුයා නිබ්බාන සත්‍ය පුඤ්ඤ කම්මේ මානේ බාල සමාදමෝ සතං සමාදමෝ තුයා නිබ්බාන සත්‍ය සබ්බීතියෝයි වර්ජන්තු සබ්බ රෝගෝ විනාශිතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොච්චි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොච්චි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොච්චි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වර්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti වෙච්ච අතෝ නිබ්බාන සම්පatti නාතේ සම්ජතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.